ඉන්ද්‍රියකම යමක් තේරුම් ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි මනසට පුළුවන්කමක් තියෙනවා අපේ මනස භාවිතා කරලා මේ ලෝකේ විනිවිද දකින්න. නමුත් ඒක හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට තමන්ගේ මනස සකස් කරගත්තේ නැති හින්දා ඒකටත් සීමාවන් පැනලා තියෙනවා. තුන් ලෝකයක් අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ නමක් ඒ තුන් ලෝකය අවබෝධ කරගන්නේ මනසකින්. එහෙනම් මේ මනස දියුණු කරොත් එහෙම ඒ කඩයින් නොපෙනෙන, පෙනෙන ලෝකේ නොපෙනෙන පැති අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අදුම ගානේ ඔය අමනුෂ්‍යයන් පවා දකින්න පුළුවන්කම තියෙනවා. නුවණ දිනු කරගත්ත අය ඇටසැකිලි ප්‍රේතයා ඒ වගේ പ്രേත වස්තු විමාන වස්තු කියන පොත්පත් ලියවෙන්නේ ඒ වගේ දැක්ක අයගෙන් ඒ වගේම තේරගාථා තේරිගාථා වගේ දේවල් ලියවෙන්නේ මේ ලෝකේ අපි නොදකින පැතිකඩක් දැක්ක මහා උත්තමයන්න් වහන්සේලාගේ අදහස් වලින් ඉතින් ඒකින්ද අපි මේ ජීවිතයේ ඉන්නකොට ඒ ජීවිතයේ අපි දකින පරාසය කුඩා තැනක නවත්ත ගන්න හොඳ නැහැ. පොඩි තැනක නවත්වා ගැනීම මේ දකින්න පරාසයේ පුංචි තැනක නවත්වා ගැනීම මම හිතන්නේ මේ අපිට මහා අනර්ථයක්. මොකද දුක් විඳිනවා එතකොට. ලෝකයේ විනිවිද දකින්නට පුළුවන් නම් ඒ ලෝකයේ විනිවිද දැකීම තුළින් අපිට පුළුවන් වේවි කොයි විදිහකින් හරි අපේ ජීවිතයේ ඉතාමත්ම ජීවිතේ ඉතාමත්ම සූපත් භාවයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා අපිට මේක විනිවිද දකින්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ මොකද ලෝකේ විනිවිද දකින්නන්ට මේ ලෝකයේ ඇලෙන්න දෙයක් ගැටෙන්න දෙයක් නැති නිසා වෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරමින් හිටියා සම්පජාන්නේ පිළිබඳව මොකද ලෝක විනිවිද දකින්නට නම් අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තමයි මහා සතිපට්ඨානය. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට සහ අනිකුත් කාරණා මිශ්‍ර කරගෙන අපි මේ ලෝකේ අපි නොදකින පැත්තක් දැකගන්න උත්සාහ කරන්නට ඕනේ. ඉතින් අපි හැමදාම මොකක් හරි දෙයකින් පටන් ගන්නවා මේක. මොකද ඒ ලෝකය විනිවිද දකින්නකොට තියෙන සුන්දර ස්වභාවයන් පිළිබඳව යම් අදහසක් දීලා තමයි හැමදාම වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් අදත් අපි බලමු යම් කිසි දෙයක් මේ යම් කිසි දෙයක් ගැන මේ විනිවිද දකින්නන්ගේ ජීවිතය කොච්චර මේ අපූර්වත්වයකින් යුක්තද කියලා තේරුම් ගන්න ඕන අපි දන්නවා ජීවිතයේ ගෙවනකොට මේ අපේ සිත නිබඳව අතීතය ලුහු බැඳ යනවා. ඒ කියන්නේ අතීතේ පන්නගෙන යනවා අතීතයේ තිබ්බ දේවල් වලට යනවා. ගිහිල්ලා ඒවයේ තිබ්බ හොඳ දේවල් නම් සැපසුව සුන්දර මధుර කියලා වගේ දැනෙන දේවල් තිබුණා නම් ඒවා අනාගතේ ඒ විදිහටම තියෙන්න ඕන කියලා තණ්හා, දෘෂ්ටි, මාන්න සහිත ප්‍රාර්ථනාවක් තියෙනවා. හරිද? අන්න ඒ ප්‍රාර්ථනාව අතීතයේ ඉඳලා වර්තමානයේ හරහා අනාගතය දක්වා මට ලැබිලා තියෙන යම් දෙයක් අරගෙන යෑමේ උත්සාහයකයි ඒ ඉන්නේ. හරිද? මට ලැබිලා තියෙන යම් දෙයක් අරගෙන යන්න උත්සාහයක ඉන්නවා. සමහරට අතීතයේ මට ලැබිච්ච දේ යම් යම් පොඩි පොඩි වෙනස් වීම් වෙලා හරි වර්තමානයේ වෙනකොට යම් ප්‍රමාණයක් තියෙනවා රැකගෙන. ඉතින් ඒක අනාගතයට අරන් යෑමේ ලොකු ගැටීමක සහ ලොකු ඇලීමක් සහ ගැටීම් සහිතව ඒවත් එක්ක පොරාල්ලමින් යම්කිසි පුංචි දේවල් වගේක් උස්සගෙන යන්න හදනවා අනාගතය දක්වා. ඒක බොහොම වෙහෙසකාරී දෙයක්. මොකද අපිට විනිවිද පේන්නේ නැති දේවල් මේ අරයි යන්න හදන්නේ. ආදරය වගේ දේවල් අරයි යන්න හදනවා. ඒවා විනිවිද පේනවද? නෑ නේද? මේ අඳුරු තැනක ඉඳගෙන එතන වටේ පිටේ තියෙන දේවල් අතකාර බලනවා වගේ අපේ ජීවිතය. ඉතින් මේක තේරුම් ගත්ත අය තේරුම් ගත්ත අය මේක අතර විනිවිද දකිනවා. ආදරය වගේ දේවල් පවා විනිවිද දකිනවා. විනිවිද දැක්කහම තේරෙන්නේ කොහොමද? විනිවිද දැක්කහම තේරෙනවා මේක කවදාකවත් අරයි යන්න බැරි බව. මොකද අතීතයේ ඉඳන් මේ පැත්තට ඇවිල්ලා අනාගතය දක්වා ඇදගෙන යන්න දෙයක් නෑ. ඒක අදින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුරු පුරු කැඩලා තියෙන එකක්. හැම සිතක්ම ඇති වෙලා හැම සිතක්ම නැති වෙලා යනවා එකිනෙක සම්බන්ධ වෙලා නැහැ අරවා හේතු වෙලා තව එකක් ඇති වෙලා තියෙනවා මිසක් නේද මේක තේරුම් ගත්ත කට්ටිය මේවා දැනුම් ගත්ත කට්ටිය සැලසුම් හදනවා ජීවිතේ හැබැයි සැලසුම වල තණ්හාවෙන් බැඳෙන්නේ ජීවිතේ සැලසුම් කරනවා ජීවිතේ බලාපොරොත්තු තියෙන හැබැයි ඒවා තණ්හාවක් නෑ ලැබුණොත් හොඳයි හරිද ලැබුණොත් හොඳයි නොලැබුණොත් නොලැබෙන්න තියෙන ඉඩකඩ හොඳටම තියෙන බව දැනගෙන අතීතයේ ලුහුබැඳ යන්නේ නැති අනාගතේ ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති අතීතයේ ලුහුබැඳ යන ස්වභාවය නැති අනාගතේ ප්‍රාර්ථනා කෙරෙන්නේ නැති හරිද සැලසුම් තියෙනවා මේක තේරුම් ගන්න අමාරු ඇති මොකද්ද මේ කියන්නේ සැලසුම් තියෙනවා කියන්නේ ප්‍රාර්ථනාව තියෙනවා කියන එක නේද තණ්හා දුෂ්ටි මාන්න සහිත සැලසුම් නැත මෙහෙම වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි කියලා මම මේක උදාහරණයකින් තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. දේ දුන්නා කියලා එකක් ගත්තොත් උන දේ දුන්න ලස්සනට පායලා තිනවා. මට දැක්කම හරි සතුටුයි. මම යනවා ළමයි එක්කන් එන්න ගිය අතරේ ඉන්න. මගේ ප්‍රාර්ථනාවක් තියෙනවද තණ්හා සහගතව? තනගේ මේක මම ළමයි එනකන් තියා ගන්නවමයි කියලා. නෑ. එහෙම ප්‍රාර්ථනාවක් ඇති වෙන්නේ නෑ. ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඒක තියාගන්න බෑ කියලා මම ප්‍රත්‍යක්ෂම දන්නවා. එතකොට මම ළමයි එක්කන් යන්නේ ඇයි? ආන්න එනකන් තිබුණොත් හොඳයි. ප්‍රාර්ථනාවක් තියෙනවා, සැලසුමකුත් තියෙනවා. මොකද ඉක්මනට ළමයි ටික එක්කන් යනකොට තිබ්බොත් පෙන්නනවා. නොතිබ්බොත් අයියෝ ඉතින් ඒක නෑනේ කියලා නිකන් ඉන්නවා. ඒ දුන්නත් එක තරහ වෙනවද? දේ දුන්න පවත් ගන්න පුළුවන් එකක් කියලා තිබ්බොත් වැරදි දෘෂ්ටියක්. නේද? එහෙනම් වැරදි දෘෂ්ටියක් එතන නෑ. තියාගන්න ඕනේ කියලා තණ්හාවක් නෑ. තණ්හාව බැඳලා රිදීමක් නෑ නේද? ඉතින් හොඳයි තිබ්බොත් හොඳයි. එච්චරයි. හරිද? ඒ වගේම මේක මට තියාගන්න පුළුවන් කියලා මාන්නයක් නෑ. ඒකද දේ දුන්න ගැන අපි නිවැරදි අවබෝධයකින් ඉන්නවා. යම් කිසි පුංචි තණ්හාවක් තියෙනවා මේක තිබ්බොත් හොඳයි කියලා. හරිද? නමුත් අර මාන්න දෘෂ්ටි ඒව නැහැ. මේවා තියාගන්න පුළුවන් කියලා දෘෂ්ටි මොකක්වත් නැහැ. නේද? එතකොට ලෝකෙම ගැන ඒව කියනවා. ලෝකෙම ගැන ඒ වගේ නම් මොකද කියන්නේ? දරුවෝ ගැන. හ්ම්. ඒවල් දරුවල් ගැන, ඉඩම් කඩම් ගැන, ආදරය ගැන මොකද තිබ්බොත් හොඳයි. හොඳ දේවල් කියලා මට තණ්හාවක් තියෙනවා. හරිද? තණ්හාව යම් ප්‍රමාණයක තියෙන මොකද සෝවාන් පුද්ගලයෙක් ගැන මම මේ කියන්නේ. සෝවාන් පලස්ත පුද්ගලයෙක් නම් එයාට තණ්හාවක් තියෙනවා. ඒයි කාමරාග තිබේ. කාමරාග තිබ්බට එයා හොඳටම දන්නවා මේක තියාගන්න බෑ කියලා. තියාගන්න බෑ කියලා දන්නකොට නේද? මසුරුකමක් උපදින්නේ නෑ. මොකද හොඳටම දන්නවා තියාගන්න බෑ කියලා. හැබැයි තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි කියන හැඟීම තියෙනවා. එතකොට ලෝකයේම ගැන මට ඒ වගේ නිවහල් නිදහස් අදහසක් නම් තියෙන්නේ. මේ ලෝකේ ඇත්ත ඒකද නැද්ද? ඇත්ත ඒක. ඒක අපිට පේන්නේ නැහැ. පේන ලෝකේ අපි හිතන්නේ අපිට බොහෝ දේවල් අදගෙන යන්න පුළුවන් කියලා. හරිද? අපි හිතන්නේ මේක මට තියාගන්න පුළුවන් කියලා. එහෙම හිතෙන්ද හේතුවක් තියෙනවා. මං කොහොම හරි මේක තියාගන්නවා කියලා අදහසකින් දේ දුන්න දිහා බලලා ළමයි අරන් එනකොට මේක තියෙනවා. හරිද? ඒක තියෙන හින්දා මං හිතනවා මං තමයි මේක කරේ කියලා. දේ දුන්න ගැන එහෙම අදහසක් නැහැ. නමුත් හුඟක් දේවල් වල වෙන්නේ ඒකයි. හොඳ නරක කියලා දෙනකොට ළමයෙක් හැදෙනවා. හිතන්නේ මං තමයි කරේ කියලා. හරි දර ඇතුල් කරනකොට ගින්දර වැඩි වෙනවා මං කියන්නේ මං තමයි ගින්දර වැඩි කරේ කියලා නෑ මං කරේ මට කරන්න පුළුවන් දර ඇතුල් කරන එක විතරයි ගින්දර වැඩි වෙනවා නේද එතකොට වතුර දාලා පොහොර දාලා පැලයක් පැලයකට දාපුවාම ඒක ගෙඩි හැදෙනවා මං හිතන්නේ මං තමයි මේක මේක මගේ වැඩක් කියලා ස්වභාව ධර්මයේ තියෙන නීති වලට සමාන්තරව යමක් කරනකොට ඒක වෙනවා බොහෝ විට එතකොට හිතනවා මං තමයි කරන්න කියලා ඒතකොට සමහර වෙලාවට ඒක වෙන්නේ නැහැ. එතකොට ලොකු ගැටලුවකට පත් වෙනවා. මොකද ළමයේ සකස් කිරීම කියන එක කොච්චර හොඳ දෙමාපියෝ හිටියත් හරිද? ඒ කියන්නේ චිත්තය සකස් කරන දෙමාපියෝ චිත්තය සකස් කරාට කර්මය ප්‍රබල නම් ඒක හරියන්නේ නැහැ. ඉතින් එක ළමයෙක් අපි හදනවා දෙන්නෙක් හදනවා එයාගේ සිත සකස් කිරීමේ එයාව සකස් කරගන්න පුළුවන් වෙනවා යම් ප්‍රමාණයකට ඊළඟ එක්කෙනා ඒකෙන්ද මම හිතනවා මට ඕන ළමයෙක් හදන්න පුළුවන් කියලා අන්න මගේ එකමක් ඇති වෙනවා මම කියලා එකක් ඇති වෙනවා මාන්නයක් ඇති වෙනවා දෘෂ්ටියක් ඇති වෙනවා ඊළඟ සැරේ මොකද වෙන්නේ අධික කර්මයක් තියෙන පාප කර්මයක් තියෙන එක්කෙනෙක් අහු වෙනවා ඊට පස්සේ මොන්න තරම් හදන්න හදුවත් ඒක හදන්න බෑ විනාශ වෙලා යනවා ඉතින් ලොකු දුකකටපත් වෙනවා ඒ විදිහට අපි හරියට හේතු හොයාගන්නේ නැතුව කටයුතු කිරීමෙන් අපි ලොකු මුලාවකටපත් වෙනවා අපිට පේන්නේ නැති දේවල් ගොඩක් එතන ඒක නිදහසේ එහෙම නිදහසේ ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. හරිද? මේ ලෝකේ එහෙම නිදහසේ ජීවත් වෙන අපිට මේ ශරීර කූඩු දැක්කට එහෙම හිතෙන්නේ නැහැ. මම අවධානය යොමු කරන්න හදන්නේ ඒ වගේම තැනකට. අපි අරණ්‍ය සේනාසනවල වගේ නැත්නම් විහාරස්ථානවල විශේෂයෙන් අරණ්‍ය සේනාසනවල හුදකලාවේ ඉන්න භික්ෂුන් වහන්සේලාට දාන එහෙම අරගෙන යනවා. අපිට පේන්නේ මොනවද? සංවරව ආවා මෙතෙන්ට වැඩම කරා බිම් බලාගෙන පත්කඩේ එළුවා එළ වැඩ හිටියා දාන ටික ගත්තා දානි වැළඳුවා සමහරට එතනදී නේද උන්වහන්සේලා ධර්ම දේශනාවක් සිදු කරා ඉතින් වැඩි අපිත් ඉතින් සාදුකාර දීලා අනේ කියලා පහන් සිත් උපදවාගෙන වැඩ ඉන්නවා හරි හැබැයි මෙතන ඊට එහා ගිය සිද්ධියක් තියෙනවා කියලා අපිට පේනවද දැනනවද පේනන දේ තුල ඊට වැඩිය ලොකු පෙනෙන දේ තුල ඊට වැඩිය ගොඩාක් නොපෙනෙන පැතිකඩ තියෙනවා. දන්නවද ඔය වඩින සමහර ස්වාමීන් වහන්සේලා කමඨහනක් මුල් කරගෙන වැඩම කරලා කමඨහනක් මුල් කරගෙන ම ආපහු වඩින්නේ. හරි. ඒ කියන්නේ මෛත්‍රී කමඨහන අදිෂ්ඨාන කරගෙන මෛත්‍රිය මෛත්‍රී හැඟීමෙන්ම වැඩම කරලා මෛත්‍රී හැඟීමෙන්ම අපවට ඇටසැකිල්ල අරමුණු කරගෙන ඇටසැකිල්ල ඇටසැකිලි සංඥාවෙන්ම වැඩම කරලා ඇටසැකිලි සංඥාවෙන්ම වළඳලා ඇටසැකිලි සංඥාවෙන්ම ඉඳලා වටපිට බලනකොටත් ඇටසැකිලි දකින්න විදිහට දැකලා එහෙමම වැඩම කරලා අපිට ඒක පේන්නේ නැහැ. හරි. අපිට ඒක දැනෙන්නේ නැහැ. හරි. තවත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා යම් ඉරියව්වක් පවත්ද්දී කොතන හරි වැරදීමක් සහිතව ඒ ඉරියව්ව පැවැත්වුවොත් Tamanට කෙලෙස් සහිතව නැවත ආපහු හිටපු තැනට ඇවිල්ලා නැත්තම් එතන කෙලින් හිටගෙන අදිෂ්ඨානයක් අරගෙන ඒ ඉපදිච්ච අකුසලයක් තියනවාද ඒ අකුසලය ප්‍රහාණය කරගෙන ඉස්සරහට යන ඉස්සරහට වැඩම කරලා කටයුතු කරන ස්වාමීන් වහන්සේ දෙන උදාහරණයක් මම හැමදාම මතක් කරන දෙයක් තියෙනවා නාවින අරියනම් අරියදම්ම ස්වාමීන් වහන්සේ එක වෙලාවක සඳහන් කරනවා 2011 වස් කාලයේදී මගේ සිතේ ඒ මාස තුනක කාලෙ කිසිම අකුසලයක් ඇති වෙන්නේ නැහැ කියලා. අපිට පේනවා පාත්‍රාවට දාන බෙදාගෙන වළඳනවා. හැබැයි මේ පාත්‍රාවේ තියෙන දාණය පිළිබඳව කිසිම කිසිම දෙයක් ගැන යන්තම් හරි ආසාවක් ඇති වුණා නම් අත මෙහෙම ඇතුළට දාලා මෙහෙම අනන පත්කුලිය නැත්තම් කෑම ටික උඩට ගන්න ඉස්සෙල්ලා මේ රසය දිවට වැදිලා මේ රසය දැනෙන තුරු ඉවසිල්ලක් නැහැ කියලා. පුංචි කැමැත්තක් ඇති වුණා නේද කුසලයක්ද අකුසලයක්ද? එහෙනම් මොකද්ද මේ ස්වාමීන් වහන්සේ දේශනා කරේ? කිසිම අකුසලයක් ඇති වුණේ නැහැ. <laughs> උනාදට මෙච්චර පින්වන්ත සායනාසනමකට බොරුවක් කියලා මේ මිනිස්සුම රැවටීමේ කිසිම අදහසක් නැති බව අපි හොඳටම දන්නවා. එහෙනම් මේ හැකියාවයි ඒ දේශනා කරන්නේ. නේද? සෙල්ලම් වැඩක්ද? නේද? එහෙනම් අද මේ වර්තමානයේ අපි දැකපු නේද? අපිත් එක්ක කතා කරපු අපේ දාන ටික වළඳපු මහා ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේ අභිධ ප්‍රකාශයක් කරලා තියෙනවා. මාස 3ක් මට කිසිම අකුසලයක් නැතුව මං හිටියා කියලා. ඒක දැක්කද අපි? නේද? ඒ වගේ වැඩ ඉන්න මෙහෙමයි වැඩ ඉන්නේ කියලා අපි දකිනවද? නෑ. නේද? ඒවා දකිනවා නම් අපිට ඒ පැත්තට නැඹුරු වෙන්න සිත් පහළ වෙනවා. හරි? ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. හරි? ගෝචර සම්පජාන්නය සම්පජාන්නය කියන එක අපි දැනගත්තා අපි පසුගිය දවස් දෙකේ තුනේ කතා කරා ඒ පිළිබඳව සම්පජාන්නය කියන එක අපි දැනගත්තා මේ සිහි නුවණ කියලා නුවණ පිළිබඳ වූ සිය දැන් නායනයේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටපු කිසිම අකුසලයක් සිද්ධ වුණේ නැහැ කියලා දැනගන්න නම් පළවෙනි එක අකුසල් පිළිබඳව කුසල් පිළිබඳව දැනගෙන ඉන්න ඕනද නැද්ද? ආ නැත්තම් කොහොමද දැනගන්නේ මට අකුසලයක් ආවේ නැහැ කියලා. එහෙනම් පළවෙනි එක තමයි කුසල් අකුසල් පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් නුවණ තියෙන්නට ඕනේ. ඊට අකුසලය විසින් සිද්ධ කරන නරකම කාරණාව තමයි අපේ හිතේ අකුසලයක් ආපුවාම ඇත්ත වසන් කරන මෝහය ඇති කරන ස්වභාවය. එහෙනම් එක අකුසලයකටවත් යට වෙන්න දුන්නේ නැහැ. අකුසලයකට යට වුණේ නැහැ. කුසලයේ විසින් පාලනය කරා කියලා ඒ ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ ගැන දැනගෙන ඉන්න ඕනද නැද්ද? හරි. හොඳයි. එහෙම ඉඳලා ඇද්ද ඒ හැම වෙලාවකම අකුසලයේ යටකරන කුසලයට නොදී හිටියා කියන සිහිය තියෙන්න ඕනද නැද්ද? ඒ හැම වෙලාවකම අකුසලයේ අභිභවා කුසලයේ ඇති වෙන විදිහට හිත සකස් කරලා තියෙන්න ඕනද නැද්ද? නේද? එහෙනම් ඒක කාලයක් පුහුණු කරලා තියෙන්න ඕනද නැද්ද? හා. කාලයක් පුහුණු කරලා තියෙන්න ඕන. අන්න ඒ නුවණ පිළිබඳ සිහියෙන් වාසය කිරීමට කියනවා සති සම්පජානනය කියලා. හරි? අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීන ධාරණේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ උච්චාර පස්සාව කම්මේ අසීතේ පීතේ කායිතේ සායිතේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවයේ කිව්වහම අපේ ජීවිතයේ තියෙන සියලුම ඉරියව් ටික ඔය කියපු කාරණා ටික තුල තියෙනවා. හරිද? එතකොට මේ හැම ඉරියව්වකදීම සිහිනුවණින් වාසය කිරීමට කියනවා සති සම්පජාන්නේ කියලා අපි පසුගිය වතාවේදී පසුගිය දින කිහිපෙත් කතා කරා සාර්ථක සම්පජාන්‍ය සහ සත්‍ප්‍රාය සම්පජාන්‍ය කියන එක ජීවිතයේ කරන දේ අර්ථය විමසමින් ඇත්තටම මම මේ කරන දේ අර්ථවත්ද අනර්ථවත්ද මගේ සංසාර ජීවිතයේ යහපතට හේතු වෙනවද පිනක්ද ආදී වශයෙන් දැනගෙන සිද්ධ කිරීම සාර්ථක සම්ප්‍රදාන්නේ හැම වෙලේම මේ සිහියෙන් ඉන්න අතක් උස්සද්දි පවා හොර එහෙම කෙනෙකුට හොරකට හොරකමකට අතක් උස්සන්න බෑ හරිද? ඉදිරියට යෑමේදී නැවතීමේදී ඉදිරියට යෑමේදී නැවතීමේදී පසුපසින් ගමන් කිරීමේදී අපික්කන්තේ පටික්කන්තේ මේ හැම වෙලාවකම ගමනයේදී තමන් සාර්ථක වෙන්න ඕන දැන් මේ ගමනයේදී එහෙනම් සත්‍රාය කියලා කියන්නේ හැම වෙලේම ඒක නිවනට හේතු වෙන විදිහට නිවනට සත්‍රාය වෙන විදිහට සසර කෙටි වෙන විදිහට කෙරෙන්න ඕන අපි උදාහරණෙ මොකද්ද කතා කරේ? වන්දනාව කියන්නේ ලෑස්ති කරගන්න එක බොහෝ පින් දැස් වෙන දෙයක්ද නැද්ද? බොහෝ පින් දැස් වෙන දෙයක්. එහෙනම් ඒක සාර්ථක එකක්ද නැද්ද? සාර්ථක. එහෙනම් මේ ගමන යෑම වන්දනාවක් සඳහා චෛත්‍ය වන්දනාවකට, බෝධි පූජාවකට, එහෙම දෙයකට අනේක දානයකට අනේක සාර්ථකයි. නමුත් මේ දානේ දෙන්නේ මගේ අම්මා මගේම අම්මා වෙලා ඊළඟ භවයේ ඉපදින්න ඕනේ කියලා ප්‍රාර්ථනාවකින් නම් දානෙට යෑම සාර්ථකයි. නමුත් ඒක සත්‍ප්‍රාය නෑ නිවනට. හරි ඇයි ඒක සසර දික් වෙන්න හේතු වෙනවා හරි එතකොට විවිධ සැනකෙලි විවිධ නැටුම් ගැයුම් වැයුම් යොදාගෙන යන වන්දනා ගමනක් නම් නේද විනෝද වීම සඳහා නේද දැන් උදාහරණයක් දරදා වහන්සේ දැක ගැනීමට යනවා හරිද දරදා වහන්සේ වසරක සැරයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රදර්ශනය කරනවා කියලා මහා හැඟීමක් ඇතිගෙන දරදා වහන්සේ දැක ගැනීමට යනවා 12ට දැන් 12 වෙනකොට මගේ වැඩ ඉවරයි මම දැනගත්තා. ඊට පස්සේ මම යන්නේ කොහෙද? සැනකෙලි සඳහා. හරි. එතකොට දරදා වහන්සේ නේද බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියන ආරංචියට අපි මෙරිගොරවුන් දාලා අද කෑ ගහන ඒවා සැනකෙලි තියෙන ඒවා නේද විවිධ විවිධ සැනකෙලි විවිධ උත්සව ඒ කියන්නේ විවිධ මොනවද ඒවට කියන්නේ මේ සැන සැනකෙලි තමයි කියන්නේ වෙන වචනේ නේද ඒවා ඒ ප්‍රදේශයටවත් යෝග්‍යද? අනංග සත්ප්‍රාය නැහැ. හරිද? ඒවා නිවනට හේතු වෙනේවා නෙමෙයි. ඉතින් බලනකොට ඕන තැනක අද ලංකාව පුරාවටමත් පොහොය දිනවලත් වෙලාවකට උදෑසන ඉඳන් සිල් වැඩසටහන් තියෙන හැන්දෑවට නේද වෙසක් කලාපය, පොසොන් කලාපය කියලා මේ කලාප සකස් කළේ ඒ වුණත් ඒක පැත්තකින් තොරණ අනිත් පැත්තෙන් කතුරුන් සිල්ලා. හරි. තොරණ තොරණෙන් ජාතක කතාවක් හරි මොකක් හරි බලලා එහා පැත්තට ගිහිල්ලා මහා බෝධිසත්වයන් වහන්සේගේ චරිතය බලන තොරණේ. බලලා මහා බෝධිසත්වයන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන අරේ කතරොන් ජිලාව කරගෙනවා කියලා. ඉතින් ඒක සත්‍යය නෑ. හැබැයි තොරණ හදන එක සාර්ථකයි. සාර්ථක දෙයක්. බුදුහාමුදුරුවෝ ගැන බෝධිසත්වයන් වහන්සේ ගැන නේද මොනවා හරි ආදාස සම්පන්න කතාවක් නේද? ඊළඟට මේක හරහාත් මොකද හුඟක් වෙලාවට එන්නේ? තොරණ හදන කට්ටිය තොරණ හැදීමේදී බුදුරජාන් වහන්සේගේ ඡායාරූපයක් ඒකට සකස් කරනවා බෝධිසත්වයන් වහන්සේගේ ඡායාරූපයක් සකස් කරනවා මේකට ලයිට් දානවා ඔක්කොම කරනවා හැබැයි ඒවා කරද්දී ඒවා සාර්ථකයි මොකද මිනිස්සුන්ගේ තුල ශ්‍රද්ධාව ඇති වෙන්න. නමුත් මොකද කරන්නේ? කවි කී කිය මුදල් එකතු කරනවා. හරි කවි කියන සින්දු තාලයට. හරිද? ඒකේ මෙතන මහා ගිනි විජ්ජුම්බරයක් වගේ එකක් වෙන්නේ ඒවා සත්‍යය නැහැ. ඉතින් බොහෝ කරන දේවල් තුල අපි සසර යන්න හේතු වෙන දේවල් කරනවා එහෙනම් සත්‍යය වෙන්න ඕන. අපි අද කතා කරන්නේ ඊට වැඩි හාගේ දෙයක් ගැන. ඔය සීමාවෙන් ඔබට හරිද මේ ලෝකේ මේ වගේ අය ඉන්නවා කියලා තේරෙන්න. ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ අපි වික්ෂුන් වහන්සේ නමක්ම ගමු. රාත්‍රී කාලයේදී මේක වික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි අපි ඔක්කොටම පොදු දෙයක්. ගියත්තන්ට ඔක්කොටම රාත්‍රී කාලයේදී ස්වාමීන් වහන්සේ කුමක් හෝ භාවනාවක් ඉන්නවා. භාවනාවක ඉඳලා උදේම දානශාලාවට යන්න සූදානම් වෙනකොට බඩගිනි ඇවිල්ලා කෑම ගැන මතක් වෙලා හරිද අන්න අර භාවනා කමඨහන අතහැරලා මහා වේගෙන් දුවනවා කියලා හිතනද මේ පොඩි ගිජුකමක් ඇති වෙලා තින් පු탁ජන ස්වභාවයේ ඉන්න කෙනෙක් ගිජුකමක් ඇති වෙලා නම් එතෙන්ට යන්නේ අන්න එතකොට කමතහන ගෙන යන්නේ නැත. ඒකට කියනවා කමතහන ගෙන යන්නේ නැහැ. හරිද? ඊළඟට ආපහු එද්දී කමතහන ගේන්නේ නැත කාපියව ගැන කල්පනා කර කර ආව. හරිද? දැන් ඔය භාවනා කරන අපි භාවනා කරන තැන තැන්වලදී සාමාන්‍ය පුද්ගලයෙකුත් තමන් භාවනාවේ ඉඳලා දාන වේලාව කිත් වෙනකොට හරිද? මේ කිත් <laughs> වෙච්ච වෙලාවේ නම් නේද මොනවද දන්නේ ආද තියෙන්නේ අරවා මේවා ගැන හිතලා ඉවර වුණාට පස්සෙත් මොනවද මන් දන්නේ නැහැ. ඒවා කණ්ඩත් බෑ. දෙනවා නම් හරි ඒවා දෙන්න ඕන. ඔන්න ඔහම අදහස කියනවා නම් කමටහන ගෝචර නැහැ. කමටහනට ගෝචර නැහැ. හරිද? එයා ලෞකිකත්වයට වැටලා. එතකොට ඒ එක. හරි. එතකොට ඒකට අපි කියනවා ගෙනියන්නෙත් නැහැ. ඉදිරියට යෑමේදීත් සිහිය නැහැ. ආපස්සේදී යෑමේදීත් සිහිය නැහැ. ඒ කියන්නේ ගෝචර නැහැ. අන්න අභික්කන්තේ පටික්කන්තේ කියලා කියනකොට ඉදිරියට යෑමේදී නැවතීමේදී ඒ සිහිය නැහැ. ආපසු යෙමේදීත් ඒ සිහිය නැහැ. එහෙම බෑ. එහෙම නොවන විදිහට කමටහන සකස් කරගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මට කෑම ගැන ගිජුකමක් දැනනවාට වැඩිය කමටහන ගැන ප්‍රබලත්වයක් තියෙන්න ඕනේ. මොකද කෑම ගැන ගිජුකම කියනක මේ කෑම මොකටද කියලා දැනගෙන මේක මද පිණිස නෙවෙයි මේක රස පිණිස නෙවෙයි මේක ශාරීරික වර්ධනය කරන්න නෙවෙයි මේක මොකටද නැති වේදනා එන්න තියෙන වේදනා නැති කර ගැනීම සඳහා ජීවිතය පවත්වා ගැනීම සඳහා කියන පැහැදිලි හැඟීමකින් මම ඔකට කියන්නේ වාහනයකට තෙල් ගහනවා වගේ කියලා. හරිද? පැහැදිලි හැඟීමකින් මේ ආහාරය සඳහා එන්න ඕනේ යන්න ඕනේ. ඉතින් හරි. අපි හිතමු රාත්‍රියේ හෝ උදෑසන යම් කමටහනක යම් පුද්ගලයෙක් ස්වාමීන් වහන්සේ හෝ වෙදී එදී හිටියා. කමටහන ඊටාම හොඳින් කෙරුණා. ඊට පස්සේ දැන් එන්නෙත් ඒ කමඨහන් හැංගීමෙන්ම දානශාලාවට ආවා. දානශාලාවට ආවම කෑමක් දැකලා හරි වෙනත් දෙයක් දැකලා හරි සිත විසිරුණා. විසිරලා යනකොට ඒ ගැන කල්පනා කර කර ගියා. එහෙනම් එනකොට ඇත යනකොට නැත. හරිද? එතකොට ඒකෙදී එන්නේ එහෙම ඒ දෙවෙනි අවස්ථාව එනකොට නෑ. ඒ කියන්නේ ගෙන එන්නේ ගෙන එනවා අරන් යන්නේ නෑ. නේද? ඒ දෙවෙනි අවස්ථාව. එතකොට එහෙම වෙලත් බෑ. තුන්වෙනි අවස්ථාව තමයි අර කෑම ගැන ගීජුකමක් හරි මොකක් හරි එකක් ඇති වෙලා ඉක්මනට ඉක්මනට වැඩියා. නැත්තම් ආවා. අපි පුද්ගලයෙක් නම් එහෙම එකක් වෙලා ආවා. ඇවිල්ලා කෑම දැක්කට පස්සේ කෑම කෑවට පස්සේ නැත්නම් දානේ වැළඳුවාට පස්සේ ඒ වළඳන වෙලාවෙම මොන අහවල් දෙයක්ද මේක? මේකට තමන් ආයේ උගුරෙන් පල්ලෙහාට යනකම් විතරයි මේ ආසාව තියෙන්නේ. හරිද? ඒ විදිය සිතුවිලි පහළ වෙලා මොකද කරන්නේ? નિરර්ථක දෙයක් පිටිපස්සේ මම දිව්වා කියලා එක පාටම අර කරගෙන ආපු කමඨහන මතකයට ඇවිල්ලා එතන ඉඳලා ආය කමඨහන ඉන්නවා. හරි. එහෙනම් එනකොට නැත යනකොට ඇත. නේද? එතකොට ඒ ඒ තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව තමයි බොහෝම වටින්නේ. ඒ තමයි කමඨහනෙන්ම ඇවිල්ලා කමඨහනෙන්ම යනවා. ඒ කමඨහන කඩාගන්නේ නැහැ. හරිද? කමඨහන කඩාගන්නේ නැහැ. එතකොට අතීතයේදී එක්තරා ක්‍රමවේදයක් තිබුණා ලංකාවේ භික්ෂුන් වහන්සේලා මේවා सिद्ध කරපු බව සාක්ෂි සහිතව තියෙන දෙයක් මේ යම් කිසි ආකාරයක ඉරියව්වක් පාතනට ඉදිරියට යද්දී අකුසලයක් ආවොත් එතන නැවතිලා නැත්නම් ඒ ඉරියව්ව නැවත අලුතෙන් පටන් අරගෙන ඒ අකුසලේ ප්‍රහාණය කරගෙන තමයි ඉදිරියට යන්නේ. හරිද? අන්න එහෙම හැම ඉරියව්වකදීම ඒක ප්‍රහාණය කරමින් ඉදිරියට යන ක්‍රමවේදයට කියනවා ගතපච්චාගත වත කියලා. හරි එහෙම ගතපච්චාගත වත පුරන වික්ෂුන් වහන්සේලා ඉන්නවා. හරි මොහොතක්වත් අකුසලයට දෙන්නේ නැතුව. ඒ අකුසලයත් එක්ක පුදුමාකාර සටනක ඉදිරියට ඉන්න. කිසිදු මාත්‍රිය අකුසලයකට ඉඩ දෙන්නේ නැතුව පිරිසිදුවම පරිපූර්ණවම එනේන එනේන අකුසලයට කුසලයෙන් ගහලා කිසිම විදියකින් අකුසලයකට ඉඩ දෙන්නේ නැතුව මහා කැපකිරීමක් කරගෙන කටයුතු කරන වික්ෂුන් වහන්සේලා ඉන්න සමහරට අපි දාන දෙන්නේ වෙන වික්ෂුවකට. මේ පේන්න පේන්න තියෙන එක නෙවෙයි වුණාට. අපි කවදාකවත් මේ මානසිකත්වයන් ගැන කොයි වගේද මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම ඉන්නේ ඇයි කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන ඇයි මේ කැලේ මේ මොකද්ද කරන්නේ නේද ඒක මම කියන්නේ හැම වෙලේම පෙනෙන ලෝකේ නොපෙනෙන දේවල් බොහෝ වශයෙන් තියෙනවා අපි අවධානය යොමු කරොත් අපිට ඒ රසවන්ත දේවල් ගැන හිතන්න පුළුවන් එතකොට තමයි අපිට තේරෙන්නේ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා අපිත් එක්ක එක කාලේ ඉපදිලා නේද එකම කාලේ වැඩ ඉඳමින් අපි මොනවද මේ කරන්නේ? උන්වහන්සේලා මොනවද මේ කරන්නේ කියලා තේරෙන්නේ. ඒකින්ද හරියට ලෝකය දිහා බලන්න. බලනකොට තේරෙනවා කොච්චරනම් ජීවිතයට අර්ථයක් ලබා දෙන නේද මහා උත්මය කොච්චරනම් ඉන්නවද මේ ලෝකේ කියලා. ඉතින් මේ දෙසරයක් තුන්සරයක් නේද 10 15 තවක් හිතන්න ඕන දෙයක් මම මේ කියන්නේ. හරිද මේ සාන්ත ගමන තුල අපි හිතන්නේ සාන්ත වෙතින් යනවා කියලා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඇවිල්ලා දානෙ ටික බෙදන කනුත් දානෙ කටයුතු ඉවර වෙන කනුත් ඉන්නේ කොහොමද? ඇස් දෙක පියාගෙන. නේද? සමහර අය මට ඇහිලා තියෙන නින්දක් කරනවා ඒ වගේ ලාවට. ඔය ටිකටත් ආය මොනවද භාවනා කරන්න දෙයක් තියෙනවා කියලා. හරිද? ඒක මහා හැකියාවක් ඒක මහා අවශ්‍යතාවයක්. ඒක තියෙන්නේ ඒ උත්තමයන්න් වහන්සේගේ సంతානය තුළ. සමහර කෙනෙක් ප්‍රදර්ශනය සඳහා හැම දෙයක් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. නේද? ඒක තියෙන්නේ කරන දේ තුළ චේතනාව තුළ. නමුත් මේ පරිසරය තුළ මගේ කමටහනට මාත්‍රයක්වත් අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැතුව අවම කරගෙන වාසය කිරීම මගේ වැඩක්. මං ගැන කවුරුත් හිතන එක මොන හරි හිතන එක එයාලගේ වැඩක්. ලෝකයේ අනිත්‍යයේ සිතුවිලි දිසා දිහාවට නිවැරදි දේ කරන කෙනාට අනිත් අයගේ සිතුවිලි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වැරදි කරන අය තමයි අනිත් අය ගැන තියෙන ප්‍රශ්න තියෙන්නේ. මම කරන්නේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට ගෝචර වෙන දෙයක් නම් මට මේ හැම කෙනාටම ගෝචර වෙන දේවල් කරන්න ඕනේ නැහැ. එහෙම හයියක් තියෙනවා උන්වහන්සේලා තුළ. හරිද? ලෝකයම අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරන්න කියලා දේශනා කළ තියෙන දේක් තියෙනවා. ඒකිනේ මට මේ දාන ගේන අයට දායකයන්ට නේද කාට කාටවත් ඕන හැටියට මං හැසිරෙන්න අවශ්‍යතාවයක් නැත. හරි බොහෝ දෙනා බොහෝ දේවල් කියයි. කියන කියන ඔක්කොම විදිහට ඉන්නට පුළුවන් කමක් නැහැ මට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහක් තියෙනවා. කාගේ අනුමැතිය නැතත් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය අරගෙන ජීවත් වෙන බුදුරජාණන් වහන්සේගේ පෝරස පුත්‍රයායයි විරුදාවලීලත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පැවතගෙන එන ඒ પરම්පරාවේ මහා තෙරුන් වහන්සේලා මහා භික්ෂුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්නවා හරිද උන්වහන්සේලා ගැන අපිට නොපෙනෙන බොහෝ දේවල් උන්වහන්සේලා තුළ තියෙනවා බොහෝ දේවල් තියෙනවා හරි විහාරස්ථානයේ කියන ස්වාමීන් වහන්සේලා පවා අපි මේ හිතේ මවාගත්තේ අරණ සේනාසනයක් නමුත් එවැනි ගුණ පුරන එවැනි සිල් පුරන හරිද සමාජය තුල ඉඳගෙන වෙන සිල් පුරන මහ උත්තරයන් වහන්සේලා ඉන්නවා. හරිද? උන්වහන්සේලා බව පුරුද්දෙන් හෝ සමහර මම දකින සමහර මහා පන්සල් වල ඉන්න ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි දන්නේ නැහැ සමහර හොයන්නේ නැහැ ගැන උන්වහන්සේලා තමන්ගේ දහවල් කාලේ හෝ කොයි හරි වෙලාවක භාවනානුයෝගීව වාසය කරනවා පෙන්වන්නේ නැහැ. ඒක මම මේ භාවනා කරනවා කියලා පෙන්වීමේ අවස්ථාවක් භාවනා කරන කෙනෙකුට ඇත්තේ නැහැ. ඒකින්ද සසර බොහෝ පුරුදු තියන අය ඉන්නවා. ඉතින් ඒකින්ද අපි බොහෝම ප්‍රවේශමෙන් තමයි මේ පිළිබඳව හිතන්න ඕනේ. අපිට පේන්නේ උඩින් පේන දේ විතරයි. නේද? උඩින් පේන දේ විතරයි ජීවිතේ දකින්නේ. ඊට වඩා එහා ගිය දෙයක් එහෙනම් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ ඒක. අපේ ජීවිතයේ ගෙවනකොට හැම වෙලේම අපි මොකක් හරි කමටහනකින් පෝෂණය වෙන්න ඕනේ. මෛත්‍රියෙන් පෝෂණය වෙච්ච කෙනා වැඩට යනකොට වැඩට ගිහිලා එනකොටත් මෛත්‍රිය Taman තුල නැත්තම් නේද? මට අර හතරෙන් හතරෙන් කොහොමද මම? අන්නේ කොහොමද දේශනා කරලා තියෙන්නේ? තිත්තං චරං නිසින්නෝවා සයනවා. නේද? එතකොට මෛත්‍රිය වඩන කෙනාට හරිද උදේ වැඩට යනකොට තමන් පිරික්සාවෙන් ඉන්නවා. වැඩට ගිහිල්ලා ඇවිල්ලා කල්පනා කරලා බලනවා. මට යනකොට තිබුණාද? එතන ඉන්නකොට තිබුණාද? එනකොට තිබුණාද? මේන් ආයෙ කරන්න යන වෙලාවට විතරයි තියෙන්නේ. සමහරවිට හොඳ විදර්ශනා හැඟීම් ඇති වෙනවා. නේද? හොඳ විදර්ශනා හැඟීම් ඇති වෙනවා මේ සමහර අයට ඊටාම් ප්‍රබලව. මේ ලෝකෙන් මම අයින් වෙලාම ඉන්න ඕන කියලා හැඟීම් ඇති වෙනවා. නේද? මේ හැමදේම નિરර්ථකයි මේ හැමදේම මගේ වශයෙන් තියාගන්න බෑ මේ හැමදේම අනිත්‍යයි මේ හැමදේම දුකයි මේ හැමදේකින්ම මගේ හිත සම්පූර්ණයෙන්ම වෙන් කරගන්න ඕනේ මේ ඇලීම් වලින් ගැටීම් වලින් බලාපොරොත්තු වලින් සම්පූර්ණයෙන් මගේ හිත වෙන් කරගන්න ඕනේ වෙන් කරගන්න ඕනේ කියලා එහෙම වෙන්වීමේ සිත් නික්මීමේ අදහස් නෙක්කම්ම සංකල්පනා ඇති වෙන අය ඉන්නවා. ඒ හුඟක් වෙලාට ඒක ඇති වෙන්නේ හුඟක් වෙලාට භාවනා කරන වෙලාවේ. නැගිටලා චුට්ටක් එළියට ආපු ගමන් නෙක්කම්මේ හුළඟි ගියා. නේද? එතකොට නැගිටිනකොටම නැති වෙනවා. නේ? එතකොට තමන් විමසන්න ඕනේ ඊළඟ සැරේ කරන්න ගියාම හරි මට භාවනාවේදී තිබුණු මානසිකත්වය සාමාන්‍ය ජීවිතේදී නෑ කියලා කියන්නේ ඉරියව් පැවැත්ීමේදී නෑ. අද අද අද සමහර කට්ටිය වරද්දගෙන ඉන්නවා. ලොකු වරද්දක් ඉන්නවා සති සතිය පිහිටවනවා කියලා ඉවරලා මොකද්ද සතිය පිහිටවනවා කියලා මේ ඇඟේ දැනීමට හිත තියාගෙන ඉන්න කියනවා. ඒක සති සම්පදාන්නේ තුල මේ මෙහෙම එකක් නෑ. ගත පච්චාගත වත කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. හරිද? ශරීරය තුල දැන් අපි ඊයේ පෙරේදා සක්මන් භාවනාව සහ ඉරියාපත ගැන කතා කරනකොට මම කියලා දුන්නා කයේ වේදනාවල් ගැන හිත තියාගෙන වාසය කරන්නටය කියලා. හරි ඒක පුහුණු කරගන්න ඉස්සෙල්ලා. හැබැයි ඒක පුහුණු කර ගැනීම හොඳයි. නමුත් ඇවිදිනවා මම මේ ඇවිදිනවා මම මේ කතා කරනවා එහෙම නෙවෙයි. නේද? එතකොට මේක අපි පුරුදු කරන්න කියලා මම කිව්වේ සිත එකඟ කර ගැනීම සඳහා. ඊට පස්සේ අනිත්‍ය කමඨහනක් වඩන වෙලාවක මේ දැනෙන හැම වේදනාවක්ම අනිත්‍ය වන අනිත්‍ය භාවනා කරන වෙලාවක මොකද්ද ගෝචර සම්පදාන්නේ කියලා කියන්නේ. මම අනිත්‍ය භාවනාව හිටියා භාවනාවෙන් එළියට ඇවිල්ලා මම ඇවිදගෙන යනකොට වේදනාවට හිත තිබ්බ කෙනා මේ ඇවිදිනකොට ඇතිවන හැම වේදනාවකම මේ මොහොතේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන හැඟීමෙම බොහෝම හිමින් අර සති භාවනාවේ යෙදෙන කෙනා බොහෝම හිමින් අර වස්තුන් අත තියෙනකොට උස්සනකොට මම කියලා දුන්නා නේද මේ හැම වෙලාවෙම දැනීමම හිත තියාගෙන කරන්න තියෙන. එහෙම පුරුදු වුණා කෙනෙක්. පුරුදු වුණාට පස්සේ දැන් අනිත් වෙනම් කරන්නේ අන්න. මෙහෙම අත උස්සනකොට මෙතන තියෙන අත මෙහෙම උස්සනකොට එයා දැන් මේ වෙන මොකද භාවනා ඉරියව්වේ භාවනා අරමුණ පොඩ්ඩක් ඉවර කරලා මේ වතුර ටිකක් බොන්න හදන්න. වතුර ටිකක් බොන්න මෙහෙම අත උස්සනකොට මේ වෙලාවේ මේ වම් අතේ උඩ අත් අකුණු අතේ තිබිලා යම් දැනීමක් තිබුණාද? ඊළඟ මොහොතේ ඒක නැත. ආයෙ මම මෙහෙම වම් අතකට අර දකුණට තියාගත්තා නම් ආයෙත්තරයක් ඒ වගේ දැනීමක් ඇති වෙනවා. හැබැයි ඉස්සෙල්ලා තිබ්බ එකට වැඩිය දැන් ඇති වෙච්ච එක වෙනස්. ඇවිදිනකොට ගලක් කරනවා නම් ආයෙ ඒ ගල උඩට පැන්නා කියලා මට ඒ જાතිය වේදනාවක් හදාගන්න බෑ නැවත වතාවක්. නේද? එක මොහොතක ඇති වෙන වේදනාවක් තියෙනවනේ ඊළඟ මොහොතේ ඒක නැති වෙලා ඊළඟ මොහොතේ ඇති වෙන ඊට වැඩිය වෙනස්. ඊළඟ මොහොතේ ඇති වෙන ඊට වැඩිය වෙනස්. ඊළඟ මොහොතේ ඇති වෙන ඊට වැඩිය වෙනස්. හැම වෙලේම මේ දැනෙන වේදනා ඉතින් මේ ළඟ ළඟ ළඟ ළඟ හැම වේදනාවම බලන්න බෑ. නමුත් වේදනා සංතතිය කියන එක පිළිබඳව අනිත්‍ය මෙනෙහි කරන කෙනා ඒකේ අනිත්‍ය වශයෙන් දකිමින් දකිමින් දකිමින් මුළු ඔක්කොම කරගෙන යනවා. දිව දිව හරහා ගිලම්පස්සේ ගවන්නකොට මෙතන වදිනකොට දිවේ වදිනකොට ඇතිවන සැප වේදනාවක් තියෙනවද? චුට්ටක් පල්ලෙහාට ගිය ගමන් ඒක නෑ නේද? ඒකත් එක්කම ආයෙ මම ඊළඟ උගුර ගත්තේ නැත්නම් පල්ලෙහා තියෙන එක දුක් වේදනාව වගේම මගේ මනසේ ඇති වෙනවා. අන්න ඒ වගේ හැම දෙයක්ම අත්දැකීමෙන් අත්දැකීමෙන් අත්දැකීමෙන් විදර්ශනාවෙන්ම අපි නම් ගිලම්පස ශාලාවට එන්න උනා කියලා භාවනා කරන කෙනෙකුට එනකොටත් යනකොටත් අර කමටහන තුලම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මේක එහෙම නෑ කොහොමද කරන්නේ හුඟක් අය. ආන් අරේ gediye ගැහුවා. ගිලම්පස වෙලාව. දැන් හරි. හරිද? මේ වෙනකන් තමයි මම මේ හිටියේ. අමාරුයි. නේද අමාරුවෙන් හිටියේ කියලා ඉතින් වටපිට බලලා එහා පැත්තකින්වත් එක්කත් කතා කරලා කොහොමද භාවනාව වැඩුණද? ඒක තමයි නේද? gederin call එකක් දුන්නද? ඉතින් කියලා වටපිට බලලා එනකොටත් නැහැ යනකොටත් නැහැ. ඉතින් ආය සැරයක් කොනක ඉඳලා කොනක ඉඳලා කරන්න ඕනේ. ඉතින් ප්‍රතිඵල නැත්තේ ඒකයි. හරිද? පැහැදිලිව අභ්‍යන්තරගත වෙලා භාවනාව විදර්ශනා කරන කෙනා පැහැදිලිව අභ්‍යන්තරගත වෙන්න ඕනේ. කමඨහන් ශීර්ෂයෙන්ම. හරිද? යම් කිසි තැනකදී අකුසලයක් ඊළම්පසෙක මෙහෙම අරගෙන මෙහෙම බොණ්ඩ ගන්නකොට මෙහෙම උඩට ගන්නකොට ගිජුකමක් ඇති වුණා නම් මොකද කරන්න ඕන? ආපහු තිබ්බා. කියලා තණ්හාවේ දෝෂේ මෙනෙහි කරා. මෙනෙහි කළා ගිජුකමක් නැතවන්න ගතපච්චාගත වත කියන්නේ අන්න ඒ වගේ ගිජුකමක් නැතුව මේක උස්සන්න ඕනේ. හරි එහෙම දැඩි ප්‍රතිපත්තියකට එන්න පුළුවන් මේක එකපාරටම අමාරුයි. එහෙම දැඩි ප්‍රතිපත්තියකට ආපු ඇවිල්ලා කටයුතු කරන ගෞරවනීය මහා සංඝරත්නයක් ලංකාවේ වැඩ ඉන්නවා. අපි නම් කියන්නේ උන්වහන්සේලාගේ තියෙන මේ මහා ගුණයන් මහා ශක්තියින් හේතුවෙන් තමයි මේ රටේ කවදාකවත් බුද්ධ ශාසනය නැති වෙන්නේ නැත්තේ. හරිද? උන්වහන්සේලා කැලණුත් පන්නන වෙලාවකට. කැලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා නඩු දාන මේ උසාවිය වල ගෙනල්ලා දන්නවද උසාවිය වල ගෙනල්ලා විත්ති කුඩුවේ හිටවනවා වෙලාවකට මම මේ හොඳටම දැනගෙන කියන්නේ හරිද හොඳට මේ මහා අපරාධය ඇත්තම කරා මේ මෑතකත් කරා හරි බොහෝ දෙනෙකුට කමටහන් දෙන මම නම් වශයෙන් කියන්නේ නැහැ හොඳ නැහැනේ උන්වහන්සේට හොඳ නැහැ සමහර විට බොහෝ දෙනෙකුට කමටහන් දෙන විදේශ රටවල් වලට පවා ගිහිල්ලා කමටහන් ලබා දෙන එක ස්වාමීන් වහන්සේ නමක් දැනට වසරකට විතර ඉස්සෙල්ලා වීති කූඩුවර නැගුවා. ඒ අවට මේ ඒ ඒ සකස් කරලා කමටහන් දෙන ලෝක ප්‍රසිද්ධ තැනක් හදන. ඉතාලම යහපත් කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේව උසාවියේ කූඩුවට නැගුවා සාක්ෂි ගන්න. මේ ඉතිකාරයක් විදිහට. හරිද? ඒ ශාපේ වදින්නේ නැද්ද? ඒ ශාපේ වදිනවා හරිද උන්වහන්සේලා අට්ටුම ගානේ හරි පැනඩෝල් පොතක්වත් බොන්න කැමති නැහැ ඊයේ තරමට ස්පිරිතාලෙක ඉන්න කැමති නැහැ තමන්ගේ විනයට හානි වෙයි කියලා ඒ තරමට සීලවන්තව ගුණවන්තව කටයුතු කරන මහා සංඝරත්නය උසාවියක ගිහිල්ලා හිටවනවා කියන්නේ නේද ඉතින් එතෙන්ට නම් අපේ මේ සමාජය වැටෙන්නේ ආය තවත් කවර කතාවක්ද? ඉතින් අපිට පේන්නේ නැහැ ඒ බව අපිට දැනෙන්නේ නැහැ ඒ බව. ඉතින් ඒ බව දැනගන්න ඕනේ, ඒ බව පේන්න ඕනේ අපිට. උන්වහන්සේලාගේ තියෙන ගුණවන්තකම් දැනුනොත් අපිට ඒ ගුණවන්තකම් තුල අපේ ජීවිතය සංවර කරගන්න පුළුවන්කම ලැබේවි. නේද? ඒකද මේ ගෝචර සම්පජාන්නේ කියන එක භාවනා කරන කෙනාට ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. හරි? ඒක පුහුණු කරන්න. හැකියාවක් තියෙනවා නම් Taman දව දින කීපයක් භාවනාවක යෙදලා ඉන්නකොට විදර්ශනා කරනකොට හැකියාවක් තියෙනවා නම් උත්සාහ කරන්න. ඔය ගතපච්චාගත වත පුරන්න පුළුවන්ද කියලා නිකන් පොඩි උත්සාහයක් බලන්න. නේද? ඒවත් එක අපිට එකපාරටම මේක අපහසුකම් තිබුණට ඒවා කරගෙන යනකොට මේ හරියට බුදුහාමුදුරුව තමන් ළඟ වැඩ ඉන්නවා වගේ දැනෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහනක් අරගෙන ජේතවනාරාමයේ අයිනකට ගිහිල්ලා භාවනා කරනකොට වගේ හැඟීමක් නේද? ඒ කියන්නේ මේ ශාසනයට ඇතුළු වුණා වගේ දැනෙනවා. බුදුහාම ඇයි ශාසනයට ඇතුළු වුණා කියන වචනේ හරියටම හරි එකක්. ඇයි? ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය ශාසනය කියලා කියන්නේ. එහෙනම් මම මේ ජීවත් වෙන්නේ කවුරු නේද කියන විදිහට මට ඊයේ පෙරේද හැම අංගීමක් ඇති වුණා. එක තැනක මම භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා එනකොට එහා පැත්තේ තව විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා ඇහෙනවා. හරිද? මොනවද මේ කියන්නේ? කෙලස් කියන කියන්නේ. කෙලස් නැති කරන්න ඕනේ මේවැය තියෙන භයානකම මේවැය තියෙන දේවල් වගේ ලොකු සබ්දයක් ඇහෙනවා. අනිත් පැයට කියනවා කියලා මට හිතෙනවා ලෝකෙ කී තැනක නේද? කී තැනක නම් කෙලෙස් වල තියෙන ආදීනව, අකුසලයන් වල තියෙන ආදීනව, මේ ජීවිතයේ තියෙන අනත්තවත් ස්වභාවය මේකෙන් මේ බැඳීම් අයින් කිරීමෙන් තියෙන වටිනාකම ගැන කී තැනකනම් තාමත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේවල් රැව්පිරියව් දෙනවද කියලා ඒක නවතින්නේ නැති හැටි. නේද? ඇයි ඒ රැව්පිරියව් දෙන්නේ? ඒක ඇත්ත හින්දා. හරි? ඒ ඇත්ත දැනෙනකොට හිත සැනසෙනවා. එතකොට ඇත්ත තේරුණොත් ඇත්ත ඇහෙනකොටත් හිත සැනසෙනවා නම් ඇත්ත තේරුණා නේද අපිට පුළුවන් වුණොත් අපේ සිතේ තියෙන මේ කෙලෙස් එක සටන් කරන වැඩපිළිවෙලක් ටික දවසකට හරි කරන්න හරිද කෙලෙස් යටපත් වුණොත් විස්කම්බන වශයෙන් හරි කොච්චර සුවයක් අත්විඳින්න පුළුවන්ද මේ තියෙන බරෙන් නිදහස් වුණා වගේ කියලා අපි හැම වෙලෙම බරකින් ඉන්නේ හරි මොකක්ද ඉන්න බර දැන් දකින්න ඕනේ, දැන් අහන්න ඕනේ, දැන් විඳින්න ඕනේ කියලා මේ කුතුහලයක් සහිත කොච්චර බැලුවත් ඉවර වෙන්නේ නැති. කොච්චර ඇහුවත් ආසාවන්. ඒක දැනෙන්නේවත් නැහැ අපිට ඉවර වෙන්නේ නැහැ කියලා දැනෙන්නේ නැහැ. මම නිකන් කියන්නම්. මහා ආසාවක් ඇති කරගෙන මහා කැමැත්තක් ඇති කරගෙන කැමැතිම කෙනෙක්ව මේ කොහොම හරි කළා මේ දකිනවා මේ ඇස් දෙකට මුලිච්ච වුණා. ඒ මුලිච්ච වුණාමත් හරිද? සම්පූර්ණයෙන්ම තෘප්තිමත්ද? හොඳට හිත දිහා බලුවොත්. සම්පූර්ණයෙන්ම තෘප්තිමත්ද? නෑ. මොකක්දෝ තියෙන ප්‍රශ්නයක්. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඇහි සීමාවෙන් එහාට යන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. ඇහි සීමාවෙන් එහාට යන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. නේද? ඒ කියන්නේ නොපෙනෙන්න දෙන්නේ නැතුව කොහොම හරි නවත්ත ගන්න ඕනේ කියලා අදහසකින් වාසය කරනවද නැද්ද? පීඩනයක්ද නැද්ද ඒක? කොහොමද මෙහෙමව තියාගන්නේ කොහොමද එහෙනම්? මේ දැක දැකවත් තෘප්තිමත් නැහැ. ඇයි? ආය දකින්න ඕනේ. ආය අනාගතේ දකින්න රැක ගන්න ඕනේ. නේද? මෙන්න මේ අතෘප්තිමත් ස්වභාවයෙන් මොහොතකට අත මිදිච්ච ගමන් ඔසවාගෙන හිටිය මහා බර පැත්තකින් තිබ්බා වාගේ දැනෙනවා දින කිහිපයකට හරි. හරි. ඒකින්ද ඔය භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා නම් විදර්ශනාවක් සඳහා මහන්සි වෙලඳ ටිකක් මහන්සි වෙලා දවස් 5කට විතර නේද වැහි කාලේනකොට වැහි කාලේට ඉස්සලා කූඹියෝ කැමරස් කරන්නේ ඒ වගේ ෆ්‍රිජ් එක පුරවන්න පුළුවන් නම් උයලා හරිද ඔක්කොම දේවල් ටික දවස් 5කට 6කට හදන්න මගට ගිහිලා කතා කරන්න බැරි වෙන්න ආයේ ඒකට කාට හරි බාර දෙන්න. ඔය කණ්ඩායම. හරිද? කෙලස් කණ්ඩායම ඉන්නවනේ මගේ. නේද? ඒ සෙට් එකම කාට හරි දෙන්න. දීලා කියන්න මරණයක් වුණොත් විතරක් මට දැනුම් දෙන්න. හරිද? ඒතකොට මම දන්නවනේ මට කිසි දැනුම් දීමක් ඇවිල්ලා නැහැ කියන්නේ මැරිලා නැහැනේ කවුරුවක්වත්. නේද? ඒක දන්නවා. ඒක නිදහස් වෙද. හරිද? මරණයක් වුණොත් විතරක් මට දැනුම් දෙන්න නැත්නම් මට කතා කරන්න එපා. මේ දවස් ටිකට කොහොම හරි බහගන්න. කරන්න පුළුවන් දේක් කරන්න. යුතුයකම් ටික කරගන්න කියලා. අනිත් පැත්ත හැරිලා බලන්න නැතුව යන්න ඕනේ විදර්ශන විදර්ශනාවකට යනවා නම්. හරිද? විදර්ශනා හිතක් ඇති කරගන්න යනවා නම් දින 10ක භාවනාවකට දින 15ක භාවනාවකට යනවා නම් විශේෂයෙන් අර නේද මොකක්ද අර කෙලස් චූටි කෙලස් පෙට්ටියක් තියෙන නැතේ ඒක කරා යන්න බෑ නේද කෙලස් කෙලස් වලින් අපිට අමතන නේද එකක් තියෙනවා ඒකෙන් අයින් වෙන්න ඕන දින පහක්. මම මගේ ළඟට එන අයට කියන්නේ දින පහක් අඩුම තරමින් ෆෝන් එකෙන් අයින් වෙලා ඉඳලා ඒ විවේකයේ අත්විඳින්න කියලා. හරි ඇත්තටම අයින් වෙන්න ඕනේ. හරි පැහැදිලිවම හැම දෙයකින්ම අයින් වෙලා දින පහක් ගෙවන්න තියෙනවා නම් නිකන් හරි. හිතන්නකෝ අන්න ඒ විවේකයවක්වත් විඳිනවද අපි? නේද? රාජකාරී සහ යුතුයකම් හැම එකකින්ම හිර වෙලා ඉන්නවා. తాවකාලිකව අන්න ඒ වගේ ඒ හැම එකකින්ම දින 5කට 6කට දුරකථනයකින්වත් නැතුව වෙන් වෙලා බලන්න සමාධියකට බොහොම ළඟයි. හරිද? ඒ විතරනේ අනිත් අය පුරුදු වෙන උකට මන් නැතුව ඉන්න. ඔය කොට මරණට පස්සේ ඉන්න බෑ. නේද? මරණට පස්සේ ඉන්න ඕනේ. අනිත් අයටත් ඒක කරන ලොකු සේවයක්. ඉතින් ඒකින්ද ඒ ඔක්කොගෙම අයින් වෙලා රාත්‍රියටවත් ඉන්න අය එකතු වෙලා අල්ලාප සල්ලාපේ දෙන්නේ නැතුව හරිද පැහැදිලිවම කමඨහන් ශීර්ෂයෙන්ම හැම වෙලෙම වාසය කරලාම හිටියොත් දින පහකින් 6කින් 7කින් 8කින් සාමාන්‍ය තත්වයකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ මාර්ගඵල ක්ෂේත්‍ර තමන්ට සුවය ධර්මයේ තියෙන සුවය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කරන දේ අපි හරියට කරන එක වටනවද නැද්ද? කරන දේ හරියටම කරන්න. හරිද? හරියටම කරන්න හරි අමාරුයි. හරියටම කරන්න ගියාමයි තේරෙන්නේ අමාරුව කොච්චරද කියලා. වටපිට නොබලා ඉන්න කොටයි තේරෙන්නේ වටපිට නොබලා ඉන්න කොච්චර අමාරුද කියලා. විකාල භෝජන ශික්ෂාපදය සමාදන් වුණාමයි තේරෙන්නේ රැයට නොකා ඉන්න කොච්චර අමාරුද කියලා. හරිද? එතකොට ඒ හිතිච්ච හිතිච්ච වෙලාවට කන එක නෙවෙයි නේද? දැන් දැන් අත් දක්වනනේ විකාල භෝජන කියන්නේ. අකලට කන එක. අකල කියලා කියන්නේ බඩගිනි නැතුව කන එක කියලා. ඒකද සමහර ප්‍රදේශවල විදේශවල එහෙම රෑ කෑම රෑ දානේ ප්ලාස්ටික් කළා සමහර අය. ඉතින් භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ කියලා තියෙන්නේ අකලට කන එක. ඒකින්ද බඩගිනි වුණාම විතරයි කන්නේ. ඕන වෙලාවක ඒක තමයි බුදුහාමර දේශනා කරන්නේ කට්ටිය වරද්දගෙන ඉන්නේ කියලා. නෑ මේ ආහාර තෘෂ්ණාවත් එක්ක සටන් වැදීම නේද? ඒක නැති කර ගැනීම සඳහායි සහ ශරීර සෞඛ්‍ය මේ හුඟ කාරණාවන් හින්දා තමයි ඔය මේ කාල භෝජනය පනවලා තියෙන. ඒක ඒකේ මූලික වෙච්ච කතාවක් දන්නවා හුඟක් අය. ඉතින් ඒකින්ද අපි පැහැදිලි ඇත්තට මුණ දීලා තමන්ගේ විදර්ශනාව වර්ධනය කරන මේ ලෝකේ අපි නොපෙනෙන, නොදැනෙන, නොතේරෙන බොහෝ දේවල් තියෙනවා. අපිට තේරෙන්නේ නැති අපිට තේරුම් ගන්න අමාරු අපහසුකම් තියෙන නමුත් සුන්දර තැන්වල සුන්දර සිතුවිලි ඇති කරගෙන සුන්දර ජීවත් වෙන සුපටිපන්න වූ මහා සංඝරත්නය. සුපටිපන්න ජීවිතය කියලා කියන්නේ සුන්දර වූ ජීවිතයක්. ඒ සුන්දරභාවය තියෙන්නේ ලෝකයේ තියෙන බාහිර ලෝකේ නෙවෙයි. සිතක් සුන්දර කරගෙන සුවදායක වාසය කිරීමෙන් මොන්න තරම් සුවදායක තත්ත්වයකටපත් වෙන්න පුළුවන්ද? ඒක තමයි අපිට නොපෙනෙන, නොතේරෙන පැත්ත. ඉතින් ඒකද පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩ විදර්ශනාවයි. ඒ නිසා හැම කෙනෙකුටම එවැනි තමන්ගේ සිත කෙලෙස් වලින් අතුමුදවාගෙන සුන්දර තත්ත්වයකට පත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම අපි මතක් කරන්නේ තමන්ගේ නිවසේ ඉඳලා ධර්මය ශ්‍රවණය කරලා තමන් තුළ දැනෙන සියලුම පුණ්‍ය ශක්තියින් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා පිළිවෙත් පුරන්නට කටයුතු කරන හැම වාරයක් වාරයක් ගානෙම Tamanට ළඟ ලොකු පිනක් සිද්ධ වෙනවා. ඒ සියලු පුණ්‍ය ශක්තියින් අපි අද දවසේ මේ ධර්ම දේශනා නිවසට අරගෙන එන්නට මේ දායකත්වයේ දරපු මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු පින්වන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.